පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය යන දෙක අතර සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් සංකත මබි සංකරොන් තීති සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා සංකත මබි සංකරොන් තීති සංඛාරා සංකතේ සකස් කරනවා සංකතය කියන්නේ කුමක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල කොටින් කියනනම් පංචස්කන්ධය පංචස්කන්ධයට ඔක්කොම જાති ඇති නිවන හැර. නිර්වාණය පංචස්කන්ධයට ඇතුළු නැහැ. අනිත් ලෝක ධාතුවට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. එතකොට එතන සංකතං කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් එතෙන්දී රූපය කියනකොට කොටස් තියෙනවා නේද 28ක්. ඒ වගේම වේදනා සංඥා සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් එකක් ගානේ අபிසංකරණයක් තියෙනවා. කවුද අபிසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අபிසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක්. සහජාත චේතනා නානාක්ෂණික චේතනා කියලා. සහජාත චේතනා කිව්වේ සිත් 89ම චේතනාව යෙදෙනවා. ਸਰවචිත්ත සාධාන ඡායසිකයක් නිසා. ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ. මතු විපාක සංස්කරණය කරන්නේ 89ම. ඔය 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 ඇරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදින දේවල් නෙමෙයි. ක්‍රියාසිත වල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත්වල චේතනා 36 විපාක මාත්‍රයි. මතු නිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක් ලෞකික කුසල චේතනා 17ක් ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක් එන්නේ 33. එයි මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ ඒවා සසර ඒවට කියනවා මේ සසර කෙටික නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතනා. ඒතකොට 29යි එන්නේ. ওই 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ. වේදනාස්කන්ධය සකස් කරන්නේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතනා 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවනේ. ඒ දකින්ද චේතනාවක් පහළ වෙනවා. අන් රූපය රූපය චක්සු විඥාන චක්සු ద్వාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව ඒකට කියන රූප සංචේතන. තේරුණානේ? රූප සංචේතන. ඇහෙන් දක්ක රූපාර මුණිට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒක සූප සංචේතන. එතකොට සිතින් නැවත නැවත ඉතින් ඒ ලස්සන බලනවා නැත්නම් අවලස්සන බලනවා මොන හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරයේ නැවත නැවත සිතින් නිර්මාණය කරගෙන බලනවා. ඒ තමයි රූප සංචේතන. ඒක සංඛාර. ඊළඟට අපේ මිනිස්යම් ප්‍රිය කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොන හරි දෙයක් අහන්න ඕන කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන්නේ සද්ද සංචේතන. ඊට පස්සේ අහලා මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතර ගන්නවා. ඒක සද්ද සංචේතන. සද්ද ආරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රනීත සුවඳක්, මිහිරි සුවඳක් ආරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන ඒ නිසා නැවත නැවත ගන්ධාග්‍රහණය සඳහා සිත පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් ගිඳීමේ. ඒ වගේම රස දිවෙන් ගන්න රස අරමුණ ඒ රස විඳ ගැනීමේ චේතනාව රස සංචේතනාව. ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස වින්දනය කරනවා. අරමුණු කරනවා. තණ්හා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි තේජෝ වායෝ එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ හයක්. තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති. එයින් තමා ප්‍රිය කරන ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා. පොට්ටබ්බ චේතනාව. ඒ වගේ පොට්ටබ්බ සංචේතනාව. ඒ වගේම තේජෝ, පඨවි තේජෝ. තේජෝ කියන්නේ සිසිලස උණුසුම. ඔය දෙක සඳහා සිත පහළින චේතනාව. ඒකත් පොට්ටබ්බ සංචේතන. ඊළඟට සෙලවෙන ගතිය. වායෝ. සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය. ඒ අරමුණ ගැනීම ගන්නකොට ඒකත් පොට්ටබ්බ සංචේතන. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒත් පොට්ටබ්බ සංචේතන. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විතර්ක කරනවා යම් යම් දේවල්. ඒ සම්බන්ධව යෙදෙන චේතනාව ධම්ම සංචේතනාව. එතකොට ඒවා නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළ තන නිවනට නම සබ්බ සංඛාර සමතෝ ලෝකේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරුන් ලබන්නේ. පහළ කරනවා වර්ධනය කරනවා. ඒවැ නැවත නැවත ප්‍රතිඵල වින්දනය කරනවා. දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවල් නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. කනේ ශබ්ද අහලා ඒවා නැවත නැවත වින්දනය කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා. අන්න අபிසංකරණය කරන හැටි. අபிසංකරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම චේතනාව කියන එක ditth ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. ditth ක්‍රියාකාරීත්වය. මොකද්ද ditth ක්‍රියාකාරීත්වය කියන්නේ? Taman එකට උපදනා චිත්තචෛසිකයන් සම්පින්දනය කරනවා, සකස් කරනවා, මතු මතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිජ්ජාපච්චය සංඛාරා කියන පදයෙන් ගැලින්නෙත් ওই ටිකමයි. අවිද්‍යා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතු අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම. අනිච්ච දුක්ඛ නැත දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ධාතු ආහත දන්නේ. පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ. ඒකටම පුරෝගාමී වෙනා තෘෂ්ණාව, උපාදාන. ඒවා පුරෝගාමීලා තමයි මේ චේතනාව කුසල්ද අකුසල්ද රැස් කරන්නේ. කුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා. අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මූලික සිතට ඇති වෙන සර්වසාධාරණ චේතනා ඉඳන් පළවෙනි සිතට ඇති වෙන පළවෙනි සිත කියන්නේ ද්වාරයක අරමුණක් දෙතුනම චේතනාව. ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕනේ. දැන් අපි බලමු චක්සුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහෙන් රූපයක් දකිනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ භවංග සන්තතියේ සිඳී පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නේ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් කියලා. නමුත් රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට දකින්නවා නෙමෙයි. ඒ දොරටුවට හරවන එකයි එයාගේ වැඩ. එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාවක්. එතන තියෙන්නේ ක්‍රියාච විපාක මත විපාක දෙන එක නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින්න රූපයේ සුබ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ඛා සාගත චක්කු විඥානේ පහළ වෙනවා. එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මතු විපාක දෙනවා නෙමෙයි. ඒක අතීත කර්මයක විපාක ඵලයක්. ඊළඟට පහළ වෙන ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පටිච්ච ඒක විපාක චේතනාවක්. මතු විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන සම්තිරණ කියලා ඒ අසවල් දෙය කියලා තීරණය කරන ආකාරයේ සිතක්. ඒක චේතනාවක් විපාක චේතනාවක් මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන බොත්තපණ කියලා ක්‍රියාසිතක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මත විපාක දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්තින, බොත්තපණ. එයින් දෙකක් ක්‍රියාසිත, තුනක් විපාක සිත. එතකොට දෙකක්ම ක්‍රියා චේතනා තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ওই වත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. පුජ්‍යලයාගේ సంతානේ යෝනිසෝ මනසිකාර්යය කියන නූනට හුරුව කල්පනා කිරීම පුරුදු කරලා තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝමනසිකාර්ය පුරුදු නොකර හිටියා නම් කෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වශයෙන් ගන්නවා සමහරට අසුභ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒක මුලා. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකායස නෝනින් තුරෝ දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවානේ එතනකොට මොකද වෙන්නේ අන්න ජවන්සිත පහළ වෙන්නේ ලෝභ මූල ජවන්සිත ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛතසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්නවා. එතකොට පළමුවෙන් කරන්නේ රූපම් පඨම චitteන තීතං ဒ ුතිය චේතසා නාමං සතිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා ඔය චිත්ත වීති පේලියක් යනවා. පේලි කියන්නේ පළමුවෙන් ඇති වුණේ රූප අරමුණ ගත චිත්ත වීතිය. ඒක චිත්ත චිත්තක්ෂණ 14ක් යනවා පේලියට. දැන් 5යි, ජවන් සිත් 7යි, ප්‍රදාරමණ 2යි. චිත්ත වාර 14ක් යනවා. ඒ 14න් 7ක් තමයි අකුසල අකුසල පැති බැලුවාම අනිත් හතම එයින් දෙකක් ක්‍රියා අනිත් පහ විපාක. එතකොට ජවංසිත සතේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒ ුතිය චේතසා ඊළඟට මනෝද්වාරික ජවම් වී තිදුණා. මේ තමන් ඇහෙන් ගත් අරමුණ දැන් මනෝද්වාරික ජවම් වීතියකින් ඊට පස්සේ රස විඳින්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්සු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්ත වාර 10ක්. ආවර්ජනාසිතයි, ජවන්සිත 7යි, තදාරමන 2යි. ඔය ඉහළ පන්තිය කියනකොට අඩු වෙනකොට තදාරමන දෙක අඩු වෙනවා. එතකොට මේ චිත්ත වාර 10න් තුනක්ම එකක් ක්‍රියා දෙකක් විපාක. මැද ජවන් හිත හත තමයි අකුසල වුනේ. ඊළඟට නාමං තති චිත්තේන ඊළඟට තමයි නම දැනගන්නේ. මෙයහව නම අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්ත වාර 10ක්. ආවර්ජින සිතයි, ජවන් සිත 7යි, තදාරම්මන 2යි. ඔය ඉහළ මට්ටමේ. අත්තං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා ඊළඟට චිත්ත වීතියක් යනවා මේකෙන් අහවල් අහවල් දේ කරන්න පුළුවන්. අහවල් අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැකනේ. ඉතින් කාසියෙන් කරන වැඩ එයා දන්නවා. ඒක ඒක දැනගන්නේ හතරෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැලෙන සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ජවන් වාරිදි තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන්ම ගන්නවා තදින්ම. ඒවා තමයි කෙලීම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තන බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවන කොටත් අර වොත්තපන සිත යෝනිසෝ මනසිකාරයේ පුරුදු පුජ්‍යලයාට කියන්නේ සංචිත්ත సంతාණයට ඒ තදා මේ වොත්තපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කියලා හිතමු. මලක් දැක්ක පුජ්‍යලයාගේ වොත්තපන සිතෙන් කුසල පැත්තට හරවනවා මේ මල බුද්ධ පූජාට පූජා වේවා නැත්තම් මේ මල අනිච්චයි ආදි වශයෙන් හිතන පළමුවෙන් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීතං ဒ ුතිය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණ. ඒකේ චිත්ත වාර 10ක් යනවා වගේ. ඊළාට නාමයේ මේ කහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියන තුන්වෙනි. ඊළඟට අත්ංශත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරෙනි චිත්ත වීතිය යනවා. ඊළඟට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. ඒ නිසා මේක එක්කෝ හරවනවා බුදු ගුණේට. මේ මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවන මේ මල මේ මල අභ්‍යන්තරයේ තියෙන්නේ රූප කොටස් 7ක් 8ක් සුද්දාෂ්ටක රූප සමූහයක්. එයින් පළමුවෙන් එහාට දිස්සුනේ වර්ණ රූපය. ඒක ඇතුළේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ඒවා ගන්ධ, රස, ඕජා. අන්න රූප ටික හැරෙව්වා. ඊළාට හරවන රූප අනිච්ච, දුක්ඛ, අනාත්ම. එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්වෙනි ජවන් විකෙන් පස්සේ. පස්වෙනි ජවන් සිතත් එක්ක. ඒක සම්පූර්ණයෙන් බලපත් බරපතල කුසල. එතකොට මහත්මෝ මේ ජවන් වීති පහක් ගියා කියන එකට තත්පරයක් නැහැ. තත්පරෙන් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීමක් සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මුල් තැනක්. චේතනාව තමයි මේව සංස්කරණය කර කර ඉදිරියට යවන්නේ සිත. ඉතින් හැබැයි ඒට පූර්වාංගම වෙන්නේ සිත. සිත නැත්තම් චේතනාවක් නැහැ. නිසා මනෝ පුබ්බංගමා ධම්මා කිව්වනේ. හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකටම මුල සිත. සිත තමයි ප්‍රධාන ඉසුරුමක්. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකක් එකක් එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාතඤ්ඤමඤ්ඤ ඊළාට නිශ්‍රය නිශ්‍රය ඊළඟට උපනිශ්‍රය ඊළඟට ආහාර ආහාර ඊළඟට අත්ති සංප්‍රයුක්ත අත්‍යාගිත ප්‍රත්‍යසත්‍ය ගොඩෝකෙන් පස්ස ඡායසිකේ ඒ චිත්ත ඡායසිකයන් ප්‍රත්‍ය වෙනවා වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත උපනිශ්‍රය සංප්‍රයුක්ත ඊළඟට සංප්‍රයුක්ත අත්ති අවිගත ඔය ඉන්ද්‍රිය ඔය ප්‍රත්‍ය රාශියකින් වේදනාව ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ මිශ්‍රය ඒ වගේම උපනිශ්‍රය ඒ වගේම ආහාර ඊළඟට සංප්‍රයුක්ත අත්ති අවිගත ශක්ති අටකින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා ප්‍රත්‍ය වේනවා ඒ බොහොම සියුම් තනක් ඕක ඉතින් මේවා එකක් එකක් ගානේ කියන එක දිග වැඩි නිසා තමයි සංකත මබි සංකරෝති සංඛාරා කියලා කිව්වේ මේ සංකතය සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය. එක එක තැනක පංචස්කන්ධය සකස් කරනවා. නිසා සංස්කාර කියන එක බොහෝම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන ඡායසික 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇර ඉති ඡායසික 50ම සංස්කාර ස්කන්ධ. තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංස්කාර අස්වාස ප්‍රස්වාස. වචී සංඛාර විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංඛාර වේදනා සංඥා. ඒ විදිහට තියෙනවා. ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29. කුසල කුසල චේතනා 29. විපාක විපාක පටිසන්ධිදායක කියන එකයි. පටිසන්ධිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාපච්චය සංකාරය. පුඤ්ඤාභි සංකාර කියලා 13යි, අපුඤ්ඤාභි සංකාර කියලා 12යි, ආනන්ජාභි සංකාර 4යි. සියල්ල 29යි. හරි. පටිසන්ධියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභාවයෙන්ම කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවවලට. තමන් කරගත් කර්මය නැත්තම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්තම් උපදින තැන ලකුණ. ඔය කරුණු තුනෙන් එකක් එනවා එනවා මේ කර්ම බලයෙන් උපට්ඨාති කියලා කියන්නේ. කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් තියෙනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුලට එනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නීති මිසුදුතු කර්ම. අකුසල පැත්තේ. කුසල පැත්තේ නම් අෂ්ඨ සමාපatti, උපචාර සමාධි, අෂ්ඨ සමාපatti හා විපස්සනා ඥාන. මේවා ගරු කර්ම. ඒව ඉස්සරහට එනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආචීර්ණ කර්ම ජීවිතේ වඩාත්ම පුරුදු කරපු දේවල් ඉස්සරහට එනවා. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම ආසන්න කර්ම කියන්නේ ඒ තම මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්මයක්. අනික කටත්තා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතයේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක්ක పూర్ව භවයේ අර අපරාපරිවේදිනී දේවල් තියෙනවා. ඒකක් එනවා. ඒක තමයි මේ කටත්තා කර්ම. ඒවා කර්ම බලයෙන් කර්මයේ සිහි වෙනවා නැත්නම් ඊට අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් දානේ දෙන්න භික්ෂුන් වහන්සේලා. නැත්නම් දාන වස්තු ආසන පැනවීම ගොවා සිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් බණක් ඇහවනම් ඉතින් ඒ ධර්ම ධර්ම ආසනයේ ධර්ම කතිකයන් එහෙම නැත්නම් ඒ වාඩි වෙලා හිටි ස්ථානයේ වගේ දෙයක් පේනවා. භාවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් පේනවා. ඒ ඔක්කොම කර්ම නිමිති. දැන් සතුම් මැරීම ආදියටත් ඒ වගේ තමයි තමන් අකුසලයක් නම් කරන හිටිය අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තන සම්බන්ධ ගති නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමන්ගේ පුතා රහත් වෙලා උන්වහන්සේ නිතර නිතර පියාණන්ට ආවාද කළා. ඔය වැඩේ අත්හරින්න, ඔය වැඩේ අත්හරින්න. නෑ, අත්හැරියේ නෑ. පස්සේ බලෙන් මහාන කරවා ගත්තා. බලෙන් මහාන කරවාගෙන සාමනීර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතර ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිමිති පහළ වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ලෝ එනවා බල්ලෝ එනවා බල්ලෝ එනවා කියලා. ඒ කියන්නේ අර බල්ලන් පිරවදාගෙන දඩේ මේගි ඒ කර්ම නිමිත්තාව. ඒතොර රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමණේර ඇත්තන්ද කැපකරු ඇත්තන්ද කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරෙව්වා. පුරවල ඇඳ පිටින් උස්සගෙන ගියා. ලෙඩාව. ගොසාන්න ගිහින් මෙන්න මහ තෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් දෙන අත ගන්න අත ගන්න සාදු කියන්නේ. පේනවා ඉතින් ඇහෙනවා. ඉතින් එතකොට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න ඔන්න අම්මලා එනවා අම්මලා එනවා අයින් වෙන්නේ. අන්න දිව්‍ය ලෝක ගත නිමිති පහළට. පස්සේ රහතන් වහන්සේ ඒකට ඊට දීලා තිබුණේ ඉතින් අපවත් කළා දෙව්ලෝ උපන්නා. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ ඊට පස්සේ ගති නිමිත්ත ආවා. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ওই වගේම ඉස්සරහා තියෙනවා. අර සුවම්ගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පබ්බත කියලා පුරාණ නම. ඒක වැඩි හිටියා චුල්ල පින්දපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසා ගම්වල තමයි පින්දපාත යන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපායට යන්න දෙන්නේ හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 වෘද්ධක් බිලී බාපු මිනිස්සෙකිට බිලී වැද්දේ. කවදාකවත් බණ අහලා නැහැ. දන් දීලා නැහැ. සංඝයාට දෝත නඟ වැඳලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට පෙවුණා එයා අද මැරෙනවා. අපායට යනවා. ඒ නිසා වැඩියා ගෙදර මිඳුලෙට. එළ ගෙදර උපාසිකාටික මම මේ ලෙඩා බලන්න ආවා ආසනයක් පනවන්න. ඉතින් ඒ ලෙඩා ඇඳේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරුවෝ එක මම පුරුදු නෑ එන්න එපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාට නේ මට ඕනේ. ඒ නිසා ආසනයක් පනවන්න. ඒ ඇත්තට ඉතින් කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් ඉතින් ආ කියනවා. ඉතින් ඔන්න ලෙඩා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්න ඉතින් උපාසක මහත්තයෝ දැන් වා ගිලන්නේද දැන් හොඳ නේද පන්සිල් ගන්නද හොඳයි ආමරණ මන් නම් දන්නේ කිව්වොත් කියන්න නමස්කාරය කියෙව්වා ඉතින් තිසරණේ කියෙව්වා අනේ තිසරණේ තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමම්ම දිව ගැලවිලා වැටුණා ලැබිලි බාපු කර්මයේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් ශික්ෂාපද කියවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මිනිස්යාගේ පස්සේ උපදේශ දෙන උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ඔය තිසරණය මුල සිට අගට අගටම වලට හිතින් කියවන්න. හිතින් කියව කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. ඇයි මේ අන්තිම මොහොතනේ කවුරුණත් දුකටපත් වුණාවනේ වගන ඕනනේ. අනේ මිනිස්සයා මැරිලා ගිහින් චාතුරු මහා රාජික දිවි ලෝක උපන්නා. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා. එවිලා වැන්දා. වැන්දලා කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ තිසරනේ. ඉතින් ස්වාමීන් වහන්සේ තිසරනේ දීපු නිසා මම චාතුරු මහා රාජික උපන්නා. මං සිල්ලුණා නම් මං ඊළට යන්නේ තිබුණා. ඉතින් රහතන් වහන්සේ කියා හිටියා ඉතින් ඒක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාව ඇදිව ගැලුණානේ කොහොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාට නොවැටෙන්න ඔය දෙවලෝ ඉඳගෙන පින් කරගන්න කිව්වා. බනහන්න තියෙනවා දෙවලෝ. ඒ වාගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒවට කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහි වුණා. ඒවා යටපත් වුණා. ගතිය සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ එහෙ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුස්ස ලෝකයට ආවම බලන්න පුළුවන්. අය මනුස්ස ලෝකයට ආවම කර්මඵල දෙනවා. දෙනවා දෙනවා දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම යට වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලාට උනත් සෙසු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියෙනවදනේ. ඒවට විපාක දෙන්න ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා. පිනක් තියෙන්න ඕන. පිනක් තියෙන්න ඕන නැත්නම් පෙනෙන්නේ නැහැ. නැත්නම් අවකාශ ලැබෙන්නේ නැති වෙනවා. එහෙම තමයි. ඒකවත් ලොකු මේ සසර කරපු පිනක් තියෙන්න ඕනේ කාට හරි උදව් වෙච්චි. පුළුවනි. පුළුවනි පුළුවනි. අපි වාස් කල්පයකට වරක් යන ඔය අම්මලාත් ඔක්කොම. පුළුවනි පුළුවනි. හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝකවල එක එක ධ්‍යාන තලවල බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒ තුනෙන් තුන්වෙනි එකට යන්න පුළුවන්. මහා බ්‍රහ්ම වෙන්නේ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරোহিত, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි තුනක් තියෙනවා. එම් බ්‍රහ්ම පාරිසජ්‍ය උපදිනවා. ඊළඟට දෙවෙනි ධ්‍යාන වැඩුවා නම් පරිත්තාබ, අපමානාබ, ආබසරෝ තුنين පරිත්තාබ බඹතලිය උපදිනවා. තුන්වෙනි ධ්‍යානෙත් වඩා තිබුණා නම් පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක තුنين පරිත්ත සුභ බඹතලිය උපදිනවා. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගියාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විදාග භාවනානේ කරලා තියෙන්නේ. එහිදී ගහාන ජීවහා කායකන ප්‍රසාද රූප තුන නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ දිවට රස දැනෙන්නේ ඇයි ආහාර ගන්නේ නැහැ. කාට සීතල නුසුම ස්පර්ශ දැනෙන්නේ ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න බුදුරු දකින්න ඒ වාගේ අවශ්‍යතා නිසා. අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒවා යටපත් වෙලා නීවරණ පහළ වෙන්නේ ඒ බඹතලේ ඉන්නකොට. හැබැයි බඹතලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩා යන්න පුළුවන් ඉහළටම. ඒකට බාධාවක් නැහැ. කොහොමද කාලයක් විතර ඉන්න සම්මාන? ඒ ඒ බඹතලේට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඒ කියන්නේ කවුරුර බඹලෝ ගිහිලා ආපහු අවුරුද්දෙන් වගේ ඉපදින්න බැරි. අවුරුද්දෙන් එන්න බෑ. ඈ? ඒ හැමෝටම බෑ. නෑ නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ. අනික කාටවත් එන්න බෑ. බැරි කාරණේ මොකද? තමන් උපන්න භවයෙහි බැඳීම නිසා. තමන් උපන්න භවයෙහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙන. ඒ නිසා එන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ අෂ්ටදෘෂ්ටි නෑ අෂ්ටදෘෂ්ටියට වැටෙන්නේ ඉතින් අසඤ්ඤතලයේ අරූපතලයනේ ඒ ඉහළ තැන් වලින් අසඤ්ඤතලයයි අරූපතලයයි ඒවට ඉතින් බෞද්ධෝ යන්නේ නෑනේ අස අරූප ලෝකෙට නම් යනවා අසඤ්ඤතලයට යන්නේ බොහෝ වශයෙන් අබෞද්ධ යෝගීවරු අසඤ්ඤතලයට අරූප ලෝකෙට යන්න පුළුවන් එහෙ ඉතින් චතුරාර්ය සත්‍යයේ කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙ ගින් මාර්ගඵල ලබන්න. ඒක අභවය කියන්නේ. සෝවාන් වෙලා ගියොත් පුළුවන්. ඉතිරි මාර්ගඵල ලබන්න. අය පහළට එන්නේ නැතුව හිතම රහත් වෙනවා. ඇත්තමයි. ඒ ත්‍රිසං ආත්මේ උපන්නනම් ඉතින් ආත්භාව දහස් ගණන් දසදහස් ගණන් තව තවත් ඒ දුක්ඛ ජීවිතවල පත්වී තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසුදුට නොගත් කෙනෙක් නම් ඒක නැත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දැන් හැම තිරිසන් සතා, പ്രേතයන්, අසුරයන් එතකොට නිරිසතුන් අතරින් නියති මිසුදුට ගත්තාලය හැර ඔක්කොම ඉන්නෝන්නේ බඹලෝ යන්නේ. කල්ප විනාශෙදී. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ. එයින් 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලේ ඉන්නේ බඹතලේ. අනිත් කාලේ ඉන්නේ බ්‍රහ්ම ලෝකවල. ඒ නිසා මේ කාන්තා පක්ෂයට ධ්‍යාන වඩන්න පුළුවන්. ඇයි බලන්න අර සූකර පෝතිකා කතාවේ අහලා දෙන්නේ? කාලා නැද්ද? දැන් නම් හතයි කාලා. බුද්ධ පූජාව කවුද ලෑස්ති කරන්නේ? එහෙම සාමාන්‍ය විදිහට කියන්නේ. ආ ආ. සම්මාස විවේකයක් ගන්න. නෙක් කියලා ඉවරලා යන්න. එතකොට සූකර පෝතිකා කියලා බුදුරජාන් වහන්සේගේ කාලේ ඊරි පැටික්කයක් හිටියා. බුදුරජාන් වහන්සේ පිටිසුඟා යනකොට රජගහ නුවර ඒ කහල ගොඩක කුණු අවස් අවස්සේ නීරි පැටිච්චි. බුදුරජාන් වහන්සේ සිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ? ආනන්දේ බලන්න මේ ඉරි පැටිච්චි බඹලෝ හිතේ කෙනෙක් නේද? ඉතින් අහව පිළිවෙල. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලියක්. ඒ කිකිලිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රයත් වෙන ඉස්සර හැසිරෙනවා. ওই දාන ඉඳුල් ටිකක් කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා ඇහිලා හිත පැහැදිලා. රජ කුමරියක් වෙලා උපන්නා. ඒ රටේම උබ්බරී කියලා. ඒ රජ කුමරිය පෙර වාසනාවට ඒ මෙහෙණි ශාස්ත්‍රේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ ඔය වැසිකිලි වලවල් මෙහෙණින් වහන්සේගේ වැසිකි මෙහෙණින් වහන්සලාට තියෙන විනී නීතියක්. වැසිකිලි වල වහන්න තහනම්. එතකොට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම පුලවක සංඥාව ඇති වුණා අසුබ භාවනා. පුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝ ගියා. බ්‍රහ්ම පාරිසද්ධිය උපන්න. ඉතින් බඹලොව ඒ නියමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායසනයක් මනුෂ්‍ය ලෝකෙට බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්න. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරයක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා උරුපැටි ඉරිපැටික්කයක් වුණා. ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීනා පහල කරේ නිකන් නෙමෙයි අනාගතයේ මේ ඉරිපැටි කිය රහත් වෙනවා මේ බුදු සසුනේ. පස්සේ ඉතින් ඔය ඒකට බුදුරජාණන් විශේෂ දේශනාවක් කළානේ තණ්හා වර්ගී ගාථාවක් තියෙනවා යථාපිමූලිය අනුපද්ද වේදල්ලේ යථාපිමූලිය අනුපද්ද වේදල්හේ චින්නෝ පුරුක්කෝ පුනරේව රූහති එවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන යම් කිසි ගාහක මුල නොසිඳ අතුපතර සිඳිනවනේ මුල ශක්තිමත් තියෙන නිසා ගහ නැවත දලු දාන අතුපතර හැදෙනවා ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවලට එන. එසා තෘෂ්ණා සින්දොත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැටිකේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවිරිපට්ටනුවේ මේ මේ ඒත් මේ වැඩි පුත්‍රයෙකුගේ දුවක් කියලා. තා සුප්පාරක පටුනේ තවත් තැනක උපන්නා. ඊට පස්සේ ගියා ස්වර්ණදීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජකුමරියක් වෙලා උපන්නා. ඔය පින අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාරු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කරලා පින් කරලා ලංකාවේ උපන්නා. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යයෙක් හිටියා ලකොණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්ස මහරාමේ. එක දවසක් ඔය තුලාදාර පබ්බත කියලා තියෙනවනේ නිමලුව සේනාසනයක් දැන් නිමලුව තලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ හිටියා මහා අතුල කියලා රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ තිසමහරා පින්නපාත එනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටික මට දානි දුන්නා කියලා. ඕක කටින් කට මෙතුමියට ආරංචි වුණා. එතකොට මෙතුරු මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම පේන ධාතිසුන්ව ඥානෙ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තටම එතුමිය ලොකු සංවේගයකට පත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසස්නේ පැවිදි වුණා. පැවිදි වෙලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා. තිස්ස මහරහතන්. අර කියපු තලාදාර පර්වත සේනාසනයේදී ආශීවිසෝම සූත්‍රයන රහත් වුණා. පසු කාලයක එතුමිය පිරිනුවම් පානකොට ওই විස්තර ඔක්කොම ප්‍රකාශ කළා අනිත් අය සංවේගයට පත් කරලා පිරිනුවම් පෑවා. මේ සංසාර ස්වභාවය කියන්නේ. ඔන්න උතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිතයක් කියලා අයමත් වෙනවා කියලා පාසහටනේ. ඒ වගේ සිදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරිය පැවිදි වෙලා ධ්‍යාන වඩනම ලෝකෙ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරි නේ? හිතන්න පුළුවන් නම් පුළුවනි. දැන් අර අපි ওই බුරුම රටේ යන ආරණ්‍ය ඉන්නවා එක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ නැහැ. එතුමිය අවුරුදු දෙකක් තුනක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනයි, දූවරු 3 දෙනයි. එයින් පුතාලා 3 දෙනෙක් මහානදම් පුරනවා. දූවරු 3 දෙනෙක් ඒ දසසිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ ඇතම් 600කට මෙහා තැනක අෂ්ඨ සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා කරන්න ඉතින් ඒ උපාසකම්ම දරුවෝ නවදිනුකම්ම කෙනෙක් නම් කොච්චර වාසදනේ නමුත් අර නියම උපදේශ ඇතුව වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩලා හිටියේ ඒ ඒ දරුවන්ගේ පියක් එතන භාවනා කළා එයාට බැරි වුණා එයා වයෝවෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා ඇඟ හුඟක් බරපතලයි ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි මම මේ කියන්නේ ගිය ඇත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවනි දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපේ සම්මුඛෝණ එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන දියුණු කරගෙන ඉන්න. මං කිව්වා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ පටිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රටේ. ඒ නිසා එයාගේ අක්කා නම් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්න කියලා කෙරුණේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දියුණුවට පත් වෙලා ඉන්න බව කාටත් අහගන්නයි ඒක මම බලාපොරොත්තු නමුත් ඊට පස්සේ වාර යනකොට ඒගොල්ලෝ වෙන පළාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයාගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදි වෙලා එතකොට අනුපසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒක ඔය වගේම වයස 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥානවල. ඊට පස්සේ වාර අපි යනකොට යා ත්‍රිපිටක අධ්‍යාපනයට ගිහින් තියෙනවා. මේ රංගුන් නුවර. ඔය වාගේ ගිහි පෑදි හැමෝටම මේවා වඩන්න පුළුවන්. ඉතින් ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධකම ඕනේ. විවේකය ඕනේ. අනික ඉතින් ප්‍රඥාව ඕනේ. නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. <laughs> බැරි දෙයක් නෑ. ඉතින් අපේ රටට වෙලා තියෙන දැන් ලංකාවේ මෙහි මෙහෙනම් හුඟක් නිදහස තියෙනවා. ලංකාවේ නම් අපේ බෞද්ධයන්ට නිදහස බොහොම අඩුයි. බොහොම අඩුයි. මේ රටවල හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්න නැත්නම් ධානය වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා.